සද්ධා සම්පන්න පින්වත්නි අද මේ පුන් පොහොදා මේ පුන් මාසය ඔබ ජීවිතයෙන් ඈත් වෙලා ඈත් කරන පාවිච්චාව පූර්ණයෙන් කරමින්ද මේ අත්සන් උපෝස සීලේ හෝ භාෂද සීලේ කොකම ජීවිතලා මේ සෝදානම් වන්නේ නිවන් ඥාන සඳහා කලින් සුසම මාර්ගය වෙන වැඩි සුසම මාර්ගය වෙන විදර්ශනා භවනාව කිරීමට වෙනත් ස්ථානවල සිල්පත් සිල් සමාදන් කරන තැන්වල වගේ නෙවෙයි මේ මුළු කාලයම මුළු දවසම යොමු කරන්නේ යොදවන්නේ යොමු කරන්නේ භාවනාව සඳහායි විශේෂයෙන්ම අද මේ සිටිනා පොදා දිය කටිය පුරාම භාවනාවේ මිතුව අය විශේෂයෙන්ම අල්පින් සමිනය මේ සෑම කෙනෙක්ම ආගියද කලින් කියන පෙරදා කියන එක සංවේදවල හැදෙන්න ඕන. අකාමහ කරන්නේ නැතුව. ඒ වගේම මේ ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕන. එහේ කන මාසේ දිව ශරීරයේ තුනේ පවදාකාර අරමුණු දැක්මක් හොඳක් කාලක් නරකක් කාලක් ඒ කිසිවක් කෙරෙහි ඇලීමක් හෝ දැකීමක් ඇති නොකරගෙන නැතහත් සිටින් අද කටයුතු කරන්න ඕන. විශේෂයෙන් කතා බහෙන් වලකින්න ඕන. කතා බහ කරනවා නම් ඒ සමාජ පාඩුවක් ඒ වගේම කතාවට ලක් කර ගන්නා යොමු කර ගන්නා කෙනාට පාඩුවක් දෙන්න සිදුවනවා. යම් කිසි කෙනෙකුට කතා කරන්න ඕන නම් මේ ශාලාවේ නෑකට බොස් කතා කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කතාවක් පමණයි පිළිවිස්සේ. අන්නයිදී භාවනාවට පරිපෝෂවන අන්දමට බාධාවන නොවන අන්දමට හැදෙන්නට ඕන. විශේෂයෙන්ම පහළ ධන කාලාවට ගියාය බොහෝ විට කතා කරන මේ මම උපසාලාවේ භාවනා කරන ඒක ඒක වඩපතද පරිපෝෂ කර ධර්මයක් වෙනා බාධාවක් වෙනවා. මේ පොය දවසේ එකක් යාත්‍යා දැක්කා අපි එනකොට පමණ ධම්මශාලාවේ කතා කරලා යනවා එහෙම දැක්කොත් මම ටිකක් සදින කටයුතු කරනවා සදින කටයුතු කරන්නට මට සිදුවෙනවා ඒක නිසා භාවනා කරන විට දෙවියන් සිටිනවා නම් පමණ ධම්මශාලාවට ගිහිල්ලා නිදාගත්තොත් මට සමස්තයි හැබැයි අනුමයගේ භාවනාවට ඊදාකාර වෙන විදිහට අන්නාගේ බාහනාගේ බහදාවට පරිබෝධ කරන විදිහට සත්‍ය දෙන්නට නම් එපා. ඒක පාස්වර්ඩ් එකකින් කරගන්න. මොකද අන්නගේ භවනා කිරීම නිසා. භවනා නොකළා සමත් නෑ කරන්න දෙන්නේ. ඒ අන්නගේ භවනා වල බෝධ නොවන විදිහට ඇතුලේ ඉතිරි. විශේෂයෙන්ම කතා බහ කරන්නට බෑ මේ පහළ ධර්ම ශාලාව තුළ මේ උද ධර්ම ශාලාවට ඇහෙන පරිදි. කතා කරනවා නම් ඒ ඇහෙන එක්කනාට ඇසීමට තමන් සුදුසු කරන්නේ නැහැ. ඊට වඩා නෙවෙයි. එන්න කතා කරන්න. කතා කිරීම වැඩක් නෑ අද දවසේ. මේ මුළු දවසම මේ මුළු මාසෙම ගොඩ ජීවිතවල කතා කරලා හිටිය හොඳටම ප්‍රමාණවත් අද දවසේ කතා කිරීමේ ඈත්ල ඉතාල සමනල සීලව භවනා වේදෙට පෙන්නේ කියලා අපි පළමුවෙන් සිහිපත් කළේ කරනවා. ඊළඟට මේ දින අතර විශේෂයෙන්ම දැන් අධිෂ්ඨානයක් කරගන්න ඕනේ දවස් හතරම මාස දක්වා මේ පැය අට තුළ නැත්නම් නවයේ තුළ මම මේ භාවනාව කරන අනුසුචිත භාවනා ලකරියක් මගේ මේ නිවන් යන ගමනේ ගමන් කරන මේ මාර්ගයේ වඩනවා එම නිසා ඒ සඳහා ඡන්දයක් හෝ පිටක් හෝ අදිස්ථානයක් හෝ දැන් ඇති කරගන්නට ඕන. ඒ වගේම පුළුවන් තරම් මේ තේමාවත් දවස පුරාම සතිය උගද කරන්නට ඕන. සතියෙන් කියන්නේ පිළිගැනීම යුතුව. නිකම් පිළිසම් සතන් මහාට මහාට දෝරණාසේ අපි හසුනේ බොහෝ ජීවිතවල හසුනා එහෙමයි කටයුතු කරන්නේ. භාවනා කරන යෝගාවචරයන් මෙහෙම ආවට ගියාට එහාට මෙහාට දුරව කතා බහ කර කර කාලේ අපිට යන්නේ නිවන් යන කෙනෙක් නම් නිවන් යන උත්සාහ කරන කෙනෙක් නම් එහෙම කටයුතු කළ යුතුත් නැහැ. එම නිසා අද දවස් පුරාම පුළුවන් තරම් සිහියෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. කරන සෑම කර්තව්‍යයක්ම සෑම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව කිරීම. ඒ කියන්නේ ගමන් කරනකොට ඒකත් සතියෙන් යුතුව සක්මන් කරන්න ඕනේ. ඒ වගේම නැතිකෝ ප්‍රතික්‍රියා කරනකොට ඒවත් සීයේ තමයි කරන්න යනාට බාධාවක් නොවන පරිදි ආහාර පාන ගැනීම සීයෙන් යුතුවම කරන්න ඕනේ. මේව සතියෙන් යුතුව කටයුතු කළේ නැත්නම් භවනා දුර වෙන්නේ නැහැ. එම නිසා අද මුල් දවසම සතියෙන් යුතුව කටයුතු කරන්නට ඕනේ. මේ ආරක්ෂා කරන්න ඕනේ මෙතෙන් සඳ 8 අපි නැත්නම් මේ 10 ජීවිතයේ කඩ කරන්නේ නැතුව අද මුල් දවස් පුරාම මේ විදිහට මේ සිල්පදාව ආරක්ෂා කිරීම ඒ වගේම අස සංනාසාදී ඉන්ද්‍රියන් වලින් අරමුණු සමෝනාට පසු ඇලීමක් හෝ ගැටීමක් නැතුව මඳහත් විසීමක් ඒ වගේම ඉතාම සමරසීලීව කතා බහින් සොරව සිටීමක් සතියෙන් යුතුව සිටීමක් මේ අය අද මුළු දවස පුරාම කළ යුතු වෙනවා විශේෂයෙන්ම මේ ඇයට මේ භාවනා කළා කලපොරුදු මේ දවස් හතක් පුරා භාවනා කරන අයට ආධුනික අයට භාවනාවේ සම්මස්ථාන සමාධි සුදුසු පරිදි සුදුසු සම්මස්ථානයක් ලබා ගන්න පුළුවන් ධර්මනා මාර්ගයේ සිට මෙතන ඉස්සරහින් දේශන තියෙන කුටියේ එවිදාසතේ තියෙන ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා ඇති. එතකොට මා මේ පොර දවසේ ඒක ඉස්සෙල්ල පෙර පොය දවසේ සිට ප්‍රකාශ කරගෙන බුද්ධානුස්සතිය භාවනා කරන ආකාරය කියලා ඒකේ බුදු ගුණයක තියෙන වෙනස් වෙනස් ගුණ සිහිපත් කළා දක්වති අනුශාසනාවක් වශයෙන් මුලින්ම සැලසුමක් ඇති. මෙසේ කරන භාවනා කරන සෑම කෙනෙක් කිසිම බුද්ධානුස්සතියක් මෛත්‍රියක් අසුභයක් මරණයක් කියන මේ ආරක්ෂා භාවනා හතර එක වේලාවක් හරි වඩන්න ඕන. ඒකදී බුද්ධානුස්මතිය කරන ආකාරය පිළිබඳව අපි කලින් ප්‍රකාශ කළා. ඒ අනුව අරහන් ගුණය ගැන විස්තරයක් තුන බුද්ධෝ ගුණය ගැන විස්තරයක් මාහිමිනේ දෙක කළා සම්මා සම්බුද්ධෝ කියන වචනය අපි විස්තර කළා. අද විද්‍යාචරණ සම්පන්නෝ කියන බුද්ධ ගුණය අදලා ඒකාපති අනුශාසනාවක් කරන්න තියෙනවා. ඒක සාවධාන අහන්න ඒක අහනකොට ඥායගේ සංස්කාර තුළ බුදු ගුණ භාවනා පරිච්ඡේදය බුදු ගුණ භාවනාවේ නිරත වෙලයි මේ අය ඉන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සමාධිමත් පිටකින් වෙන කොහාටවත් සිතන්නට නොදී කියන ධර්මයේම සිට පිහිටවමින් අහන්නට ඕනේ ඒක බුදු ගුණ භාවනාවක් වන විට අවිද්‍යා කරණ සම්පන්න ඒ කියන්නේ එතන බුද්ධ දෙපක් තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ විද්‍යාවන්ගේ සමන්නාද තුළන සරණ ධර්මයන්ගේ සමන්නාද කරනවා කියන එක විද්‍යා කරණ සම්පන්න කියන්නේ විද්‍යා කියන්නේ සියලුම ඥානවලට ඒ වගේම ඔය කිසි වෙන අභිඥා වලට කියන පදයක්. සරණ කියන්නේ ඒ සීලෝම ඥානය මෙතේ සීලෝම අභිඥාන ආර්ය මේ වගේම සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට පිළිපෙදී යුතු වඩා යුතු ධර්ම කර්ම ධර්ම කියන්නේ. මේ කර්ම ධර්ම 15ක් තිබෙනවා. ඒ වගේම විද්‍යා කියන ධර්මයේ ප්‍රයත්න ඒ ඥාන සහ ඉතිරි එක් අවස්ථාවක තුන් ආකාරයකින් විස්තර කරන පොත්පත්වල තවත් ආකාරයකින් අට ආකාරයකින් විස්තර කරනවා. විද්‍යා සරණ. එතකොට විද්‍යා කියන්නේ විද්‍යාව කියලා සමහර කෙනෙකුට කතා කරනවා. මේ කියන්නේ තුන විද්‍යාව ගැන විද්‍යාව කියන අදහසමයි. ඒ විද්‍යාව තුන තමයි බුදුරජාණන් වහන්සේ තුළ පවතින අභිඥා තුනක්. ඒ අභිඥා තුන තමයි උද්දේ නාසානුස්සති ඥානය, විද්වචක්කෝ ඥානය, ආශ්‍රයක්ෂේ ඥානය කියන ඥාන තුන. මේ ඥාන තුනේ සමන්නාගත නිසා බුදුරජාණන් වහන්සේට විද්‍යා කර්ම සම්පන්නය කියලා කියනවා. නැත්නම් විද්‍යා සම්පන්නය කියවත් හරියි. මේ කුද්ධේ නාසානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේට පුළුවන් උන්වහන්සේගේ එසේම ලෝකයේ සිට සියලුම සත්‍යයන්ගේ ඉස්සර ආත්ම බැලීමට සීමාවක් නැතිව. ඒකලි සෝඛණ්ඩ පිළිවෙලට කියන්නේ නුවණ උන්වහන්සේ තුළ පවතිනවා. අපෝ මහා සාරයන් දාවද සිටියා. ඒ වගේ මහා සාරයන්ට පුළුවන්කම තිබුණා ඉස්සර ආත්ම දකින්නට සමන්ගේ කල්ප ලක්ෂයක් පමණයි. මේ මහාට අටෝ මහා සාරයන්ට ඥානයක් නැහැ කියලා සෝඛණ්ඩ පිළිවෙල දැකීමට. රජරට මුගලන් අප තව දෙදෙනා වැඩ සිටියා. ඒක සදර ස්වාමීන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට දෙදෙනාටම බලන්නට පුළුවන් වුණේ කලස්තර අසංඛේයයක් පමණයි. ඒ වුණාට උන්වහන්සේලාට පෙරවිසෝපන පිළිවෙල දෙකීමේ ශක්තියක් නැහැ. ඒ අන්තිම උපරිම ශක්තිය ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකයේ අනන්තවත් වැඩ සිටියා. ඒ සෑම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම බලන්නට පුළුවන් අල්ප අසංඛ්‍ය දෙකක් පමණයි. ඒ කල්ප අසංඛ්‍ය දෙකට දෙනවා මේ තේරවිසෝ කඳ පිළිවෙල සමන් වහන්සේගේ අන්නයිදී දැකීමට උන්වහන්සේලා සමත් නැහැ. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තේරෙන්නේ සීමාවක් නැහැ කොතෙක් වලට බැලුවත් කල් ප්‍රසංකය අසංකය අසංකය ගණන් මහාට බැලුවත් හේතනිසෝ කම පිළිවෙල දක්නට පුළුවන් මේ හරියට අපි මේ පින්වත් ඇදෙස දැන් බලන්න සිටිනාසේ බුදුරජාණන් වහන්සේට පෙරෙසිකෝ ආත්මවල මේ සැපින්දා මේ දුකින්දා මේ නමින් සිටියා මේ ඇතුළු කළ ආදී වශයෙන් පෙරවිසෝ කඳ පිළිවෙල මැනවීම දක්නට පුළුවන්. ඒ සීමාවක් කෙලවරක් නෑ. අර පසේ බුදුරජාණන් වහන්සේලාට මේ සීමාවක් උන්වහන්සේ තුළ නැහැ. මාසයට අවශ්‍ය නම් විනාඩි 5ක් ඇතුළත කල්ප අසංඛ්‍ය ගණනක් වෙනා ඊට පුරාණ භාවයන් බලන්නට පුළුවන් ශක්තියක් තියෙන උන්වහන්සේට. එවැනි පූර්වේ ඥානසාරස්වති ඥානෝචි උන්වහන්සේ සමන්නාලතයි ඒ පූර්වේ ඥානසාරස්වති ඥානය විද්‍යාවක් ඒ විද්‍යාවන්ගේ සමන්නාලතෝ නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාව සම්පන්නයි කියලා කියනවා. ඊළඟට දෙවන විද්‍යාව තමයි දෙවන අභිඥාව තමයි විද්ව චක්ඛු ඥානය. දිව ඇස කියලා කියන දිවක කියලා සමාහිත ප්‍රකාශ කරනවා. මේ ඥානය තුළින් මනෝහාසයට ගණන්නට පුළුවන් ඕනෑම ලෝකයේ ඈතක ඈතක තියෙන දෙයක් සමානංග තිබෙනා තිබෙනාසේ දකින්නට පුළුවන්. මනස ගන්න කලවරක වුවත් නැත්නම් අසංඛ්‍ය ගණන් ඈතුවක් එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයකට එහා දෙයක්වත් උන්වහන්සේට සමානව තිබෙන දෙයක් ඒ කිසිම පැකිලීමකින් තොරව බලන්නට පුළුවන්. කිසිම ගැටීමක් ඒ ඥානයේ නැහැ කිසිම පැකිලීමක් නැහැ. කිසිම දෙයක ගැටීමකින් පැකිලීමකින් තොරව උන්වහන්සේට ඕනෑම ඈත තියෙන දෙයක් දැකීමේ ශක්තිය තියෙනවා දිබ්බ චක්ඥානෙ. ඒ වගේම උන්වහන්සේ දක්නා මේ දිබ්බ චක්ඥානෙ මේ පස්යෝ කාය දුක්ඛයෙන් සමන්නාගත කියලා වචී දුක්ඛයට වලින් ඒකටම මනෝ දුක්ඛයට වලින් සමන්නාගත කියලා සිටින මේ පස්යෝ මරණයෙන් පස්සේ කොහෙද කොහෙද උපදින්නේ කියන එක උන්වහන්සේ පැහැදිලිවම දකිනවා විශේෂයෙන් මෙවැනි කාය වචී මනෝ දුක්ඛයෙන් මේ සමන්නාලතාව ඒකාන්තයෙන්ම දුකති ගාමී වෙනවා. ඒ ඒ දුකති වෙනුවෙන් මතින් උන්වහන්සේට දකින්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට මිනිස්සු 100ක් එක කියලා එකවර මාළු දෙකක් හද්දා කියලා උදාහරණයකට මාළුව මැරුවා. ඒ සිය දෙනාම අපකර කන්නම කළා නම් ඒ වේදනාව උපදින තැන සමහරවිට සිය දැනෙන්න පුළුවන්. තිරසන් ලෝකයේ වුණත් එක්ක තීසමේ හරකෙක් වෙන්නත් පුළුවන්, තව කෙනෙක් බල්ලෙක් වෙන්නත් පුළුවන්, තවත් කෙනෙක් වෙනත් තිරසන් සතෙක් වෙන්නත් පුළුවන්. ඒ අතරතුර සිටින වේදනාවෙන් තවත් කෙනෙක් අවිද්‍යාවේ නරකවල උපදින්නත් පුළුවන්, තවත් අය ප්‍රේත ලෝකවල උපදින්නත් පුළුවන්, තවත් අය අසුර ලෝකවල උපදින්නත් පුළුවන්, ආරකන්දිය කියන කායයක උපදින්නත් පුළුවන් සමහර කෙනෙක්. මේ ආදී වශයෙන් මේ කර්මයට අනුකූල බහුලව ඒකාන්තයෙන්ම නිහිත වශයෙන් උපදින ස්ථාන උන්වහන්සේට බලන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා ඒ දිබ්බ චක්කු ඥානය තුළින්. එසේම කාය සුචරිතයන්ගෙන් ඒ වගේම වාචික සුචරිතයන්ගෙන් සුචරිතයන්ගෙන් මනෝ සුචරිතයන්ගෙන් සමන්නාගතෝ මිනිසු සත්‍යෝ මරණට පසු දුකතිගාමී වෙන ආකාරයත් එලෙසින්ම දකින්නට පුළුවන් මහත්සේට මේක පොත්වල උපමාවකින් දක්වලා තියෙනවා ඇස්සටි පුරුෂයේ හොඳට ඇස් දෙක පෙනෙන පුරුෂයේ ගෙවල් දෙකක් මැද සිටින වෙන සිටිනා ඒ ඒ ගෙවල් දෙකට යන්නේ මිනිසුන් ඇතුල් වෙන සිටින මිනිසුන් ඔහුට පෙනෙන්නාසේ මේ ලෝකයේ සත්‍යය මේ කායාදී දුෂ්කර්මයන් සම්මන්නාන්විත වෙලා අපායගාමී වෙන ආකාරයත් ඒ වගේම කාය ආදී සුසිරියන්ගේ සමන්නාලක වීම නිසා සුපතිගාමී වෙන බවත් මේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්නාසේ උන්වහන්සේට දකින්නට පුළුවන් උන්වහන්සේට පෙනෙනවා දෙවනි දිප්පචක් ඥානයක් බුදුරජාණන් වහන්සේට තිබෙනවා එවැනි දිප්පචක් ඥානයෙන් සමන්නාලක බුදුරජාණන් වහන්සේට අප වන්දනා කරන විද්‍යා සම්පන්න ගුණය සමන්නාලකයි කියලා ඊළඟට මේ ත්‍රිවිද්‍යාවෙන් විද්‍යා දෙකක් අතර ප්‍රකාශ කළේ උද්දීන ආකාරනස්සති ඥාන දිබ්බ චක්ඛු ඥාන කියන එක. ඊළඟ ත්‍රිවිද්‍යාව ගණන් දුක තමයි බුදුරජාණන් වහන්සේ තුළ විද්‍යමාන වන ආශ්‍රයක්ෂය කිරීමේ ඥාන. සියලුම ආශ්‍රයන්සේ කිරීමේ නුවණ. ඇත්ත වශයෙන්ම සියලුම රහතන් වහන්සේලා මේ ආශ්‍රය ධර්ම තේකරලා තියෙනවා. ආශ්‍රය කියන්නේ බොහෝ කල්ප ගණන් තිස්සේ කල්ප අසංඛ්‍ය ගණන් තිස්සේ අපේ සිත් තුළ පළපදියම් වෙලා තියෙන මේ ක්ලේශ ධර්ම විශේෂයෙන්ම කාමයේ වෙන ක්ලේශ ධර්ම හරියට මේ අරිෂ්ඨ බෝතල් බොහෝ කාලයක් පොළොවක් වල්ලා තියෙන පැසල පැසල තියෙනවානේ ආස්භාවයට පත්‍ය. ඒ වගේ අපේ සංසාන තුළ කල්ප කවච බව ගණන් තිස්සේ මේ ආශ්‍රය ධර්මයන් සෙල්ලසතියන් මුලා කිරීමේ සිත් තුළ කාමාශ්‍රයේ කාමයන් පිළිබඳ සිටිවිදි ඒවා පිළිබඳ ආශාවන් භවආශ්‍රයේ භවයේ සංකීර්ණ සිටීමේ ආශාව මෙලෙසින් අපේ සිත් තුළ පළපදියම් වෙලා තියෙනවා ඒ වගේම මෝඩකම අවිචාරය අපේ සිත් තුළ පවතිනවා මේ සූත්‍ර පිටකේ තනුව මේ වාගේ කාමාශ්‍රය භවආශ්‍රය විද්‍යාශ්‍රය කියන ආශ්‍රය ධර්ම තුනක් තිබෙනවා ප්‍රධාන වශයෙන් අභිධර්මයේ හැටියට නම් ඒකට දිස්සාවස්ත්‍රය කියලා තවත් එකකුත් එකතු කරනවා. වැරදි දෘෂ්ටියෙන් සමන්නාගත වෙන මේසු. මේ ආශ්‍රව ධර්ම සියල්ලම රහත් මගින් කැටි යනවා, සේවී යනවා. නැවත නූපදින ලෙස තමයි නැති වෙනවා. එහෙත් රහතන් වහන්සේලාට මේ ආශ්‍රව ධර්මයන් සේවීමේ ඥානයක් සමහර විට පහළවන්නේ නැහැ. දැන් ආශ්‍රය සේවිත බව දන්නවා. නමුත් ඒ ආශ්‍රය සේවීමේ ඥානය දැකීමට නම් ආත්මානම් කර අනාසංචේතෝනතින් සංඥා විමුක්තිය දිස්ත්‍ය ධම්මේ සයන්න බුඥා සච්චිකස්සාවත සංපජ්ජනීය කියන බුදුන් සමන්නාලක වෙන්න තෝරන. සියලුම ආස්යන් හේතුලා අනාත්ම භාවයට දැකන කරබන මේ ජීවිතයේදීම මේ මොහොතේදීම චේතෝමත්යෙන් පඤ්ඤාවමත්යෙන් චේතෝමත්ය පඤ්ඤාවමත්ය කියන දෙකම උපදාගෙන ඉන්නේ මේ ශක්තියක් තියෙනකොට ඒකට කියනවා ආශ්‍රයක්ෂය කිරීමේ ඥානය කියලා. චේතෝමත්ය කියන්නේ සිතේ නිදහස් භාවය. අපේ සිත නොඑක ආකාර බන්ධන වල ගැටගහලා ලෝකයේ අපේ සංසිත ගැටගහලා තියෙන්නේ මේ මුළු ලෝකයෙන් නැතික නිදහස් වෙලා උපයෝගී වශයෙන් නිදහස්ව විමුක්තව පාතන තත්ත්වය එකපාරටම හේතෝ විමුක්තිය තුළින් කෙනෙකුට දකින්නට පුළුවන් මේ ඥානය තියෙන කෙනෙකුට සංඥා විමුක්තිය කියන්නේ හේතෝ විමුක්තිය සික්මාගිය මාන නිර්වාණ ධාතුව අවබෝධ කිරීම හේතෝ විමුක්තිය අනිත්‍ය නාම සංස්කාරයක් වශයෙන් දැකලා ඒ එහා තියෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් නිර්වාණ භාවයේ නිර්වාණ අවබෝධ දැක ගැනීමට නිවන්සෝ විදීමට පුළුවන් ශක්තියට පඤ්ඤා විමුක්තිය කියන මේ චේතෝනුස්සී පඤ්ඤා විමුක්ති දෙකෙන් බුදුරජාණන් වහන්සේ සමන්නාගතයි එක ඇස්තිල්ලක් ගමන කාලය තුළ උන්වහන්සේට අවශ්‍ය වෙන චේතෝ විමුක්තියෙන් නැගිටලා පඤ්ඤා විමුක්තියට යන්න පුළුවන් පඤ්ඤා විමුක්තියෙන් නැගිටලා චේතෝ විමුක්තියට යන්න පුළුවන් සියලුම ආශ්‍රයන් සමාගයේ සිට තුළ නැති බව හිතා පැහැදිලිවම තේරුම් ගිය බව පැහැදිලිවම දකින්නට පුළුවන් එම නිසාම බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ තුළ පවතින විශාරද ඥානයක්, ඒසාරජ්‍ය ඥානයක්, සතු ඒසාරජ්‍ය සමන්නාගතෝ කියලා කියනවානේ. විශාරද භාව හතරකින් සමන්නාගත බුදුරජාණන් වහන්සේ සිටින්නේ. ඒ කියන්නේ විශාරද කියන්නේ දැන් කාලේ හැටියට ඔය සංගීත විශාරදය වුණා ඒ වගේ විශාරද භාවයක් නෙමෙයි. ඒ විශාරද භාවය කියන්නේ කර්මද්දර දිගනගත්තට පස්සේ ඒ විශාරදයක් වෙනවා. මෙතන විශාලද කියන්නේ මොන නෙවෙයි මේකේ පිළිදෙල කරන ගතේතු අන්තිම සත්‍යයකම තවත් එහාට නොදැතිව ධර්ම ඇති තවත් එහාට දකින ධර්ම නැති කරමතන කියලා දැනීම මේ ආස්‍යංශයේ පිළිම සම්බන්ධ වෙන සමහාසයට විශාල ඥානයක් තියෙනවා මේ මේ ආස්‍යයන්ම තේකලා තියෙනවා ඉන්නේ මේ ආස්‍යය තේකලා නැහැ කියලා දෙවියන් සහිත ධර්මයන් සහිත මායයන් සහිත සකල ලෝකවාසී කිසිම සත්‍යයකට සමාදන් වෙන පටිච්ච දෙකේ නිමිති නිමිත්ත මේ සම්පිච්ච වෙන සමනුපස්ථානයේ මේ කිසිම කෙනෙකු මගේ මේ ආශ්‍රය කරත්තේ නැහැ කියලා හේතු සහිතව කියන්නේ නැති බව කියන්නට නිමිති මාත්‍රයක්වත් අනු මාත්‍රයක්වත් නැති බව මම දකිනවා මහණෙනි. එම නිසා ඒ නිමිත්ත මේකන් අසුන පස්සකල් අනු අසනන පස්සන්තෝ හේමපත්තෝ අභයපත්තෝ වේතාරජ්ජපත්තෝ විහරාමි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එම නිසා මම මේ බුද්ධහරම විස්තරදෝම මාත්‍රී කරනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ මුලින් ආස්නාසේ කිරීමේ ආස්නාසේ කිරීමේ තුලින් ඇතිවන සත්‍යය මේ ලෝකේ කිසිම සත්‍යයකට නැහැ කියලා ඔප්පු කරන්නට බෑ. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් තුළ වාසනා ගුණය තිබෙන නිසා රහත් වෙලා සිටිය තවත් කෙනෙකුට කියන්නත් පුළුවන් මොහුගව රාගය තියෙනවා මොහුගව ද්වේෂය තියෙනවා කියලා. මොකද ඒ සංසාරයේ තුල රාගය නැහැ. ඒ රහතන් වහන්සේ තුල ද්වේෂය නැහැ. නමුත් ඒ රහතන් වහන්සේගේ සමහර ක්‍රියාකලාප නිසා මේ වැරදි විදිහට කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් මෙයා තාම රහත් වෙලත් නැහැ මෙයා ගාව ප්‍රතිලේස තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගාව ඒ වෙනේ කිසිම සත්‍යයකට එහෙම ක්‍රියක ධර්මයක් ඇති බව පෙන්වන්න කිරීමට බෑ. ධාර්මික වශයෙන් යුක්තිසහගත වශයෙන් බොරුවට ඕන කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම නෙවෙයි යුක්තිසහගත වශයෙන් කතා කරන්න කෙනෙකුට බෑ. ඒගොල්ලෝ ආශ්‍රය සීකීමේ නායකින් උන්වහන්සේ සමන්නාරතයි. එතනම උන්වහන්සේට කියනවා විද්‍යා සම්පන්නය කියලා. විද්‍යා කර්ම සම්පන්න කියන්නේ කොටස් දෙකක් විද්‍යා සම්පන්න, කර්ම සම්පන්න දෙකම එකතු වුණාම විද්‍යා කර්ම සම්පන්න කියලා. මේක තමයි විද්‍යාව කියන්නේ. බුද්ධේන ආකානස්සති ඥානයේ පෙරලිසෝ කඳ පිළිවෙල දක්නා නොවන විද්‍යචඥානයේ දිවැස ඒ වගේම ආස්තයක්යේ පිළිගෙන ඥානය මෙවැනි විද්‍යාවෙන් සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්නයි. මේක අමතරව තවත් පහක් තියෙනවා මේ අට විද්‍යා කියලා. ඒ කියන්නේ අට කියන්නේ අට කියන එක. විද්‍යා අට කියන වහන්සේ සමන්නාගතයි. ඒ අටේදී එකක් තමයි මනෝමය විද්‍යාඥානෙන් උන්වහන්සේ සමන්නාගතයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ශරීරයට සමානම ශරීර එකක් නෙවෙයි 1000ක් නෙවෙයි 10000ක් උන්වහන්සේට මවන්නට පුළුවන්. කිසිම ශක්තියකට දෙවියෙකුට බහිනකට හඳුනාගන්නට බෑ. මෙන්න මේවා නිර්මිත කරපු බුදුරජාණන් වහන්සේ මේ තමයි නියම බුදුරජාණන් වහන්සේ කියලා. උන්වහන්සේ යමා මහ පෙරහැර පාන දවස්වලදී බොහෝ අවස්ථාවලදී නිර්මිත බුදුරජාණන් වහන්සේලා මානවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් සිටගෙන ඉන්නකොට අනිත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මන් කරනකොට අනිත් බුදුරජාණන් වහන්සේ සැතපෙනවා. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මස්වණය කරන ගානිස්සාන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අනිත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අසනකොට අර නිමිත හෝ එහෙම නැත්නම් නියම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳනවා. මේ එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් එක ඉතිහාස කරනකොට ඒක හාස්පසින් ප්‍රතිවිරුද්ධව ඉන්දිය නිමිත වූ බුදුරජාණන් වහන්සේ කරනවා කිසිම සත්‍යයකට කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට කිසිම අභිඥානකින් දැනගන්නට බෑ මේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ තමයි මේ නිර්මිත කරන ලද මෞනවද බුදුරජාණන් වහන්සේ කියලා. එක බුද්ධ රූපයක් නෙවෙයි බුද්ධ රූප 10ක් කියන්නේ දසදාක් නෙවෙයි ඕනෑ තරම් ප්‍රමාණයක් උන්වහන්සේට නිර්මිත කරන්නට පුළුවන් සමාගයේ ශරීරයටම අනුකූලවම ඒ සමනක් නෙවෙයි ඒ මුද්නිතව බුදුරජාණන් වහන්සේ සමාජයේ සිටට අනුකූලවමයි කටයුතු කරන්නේ. දැන් උන්වහන්සේ අභිධර්මයේ දේශනා කරන කිරීමට දිව්‍ය ලෝකයට වැඩියා පුරා තුන් මාසයක් හැදවල් නොකඩාම ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරන අතරතුරේදී උන්වහන්සේට ආහාර පාන ගැනීමට අවශ්‍ය වූ විට ඒ වගේම මේ ශරීර කුත්‍යයන් කිරීමට අවශ්‍ය නිසා නිර්මිත බුදු පිළිමයක් බුද්ධ රූපයක් මවන මවල අධිෂ්ඨාන කරන මේ මෙතන සිටලා මේ ධර්මයේ දේශනා කරන්න අහවල් තැන දක්වා මම එන කන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් ඈත් වෙලා තමාගේ ආහාර පාන දාන ආදී අරගෙන උන්වහන්සේගේ කුත්‍යයන් නිම කරලා නැවත ඉතින් යන ඊටිම දේවිස්සක් දාපුණක් ගන්නන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනින් අයින් වුණා නිමිත බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ වෙලාවේ නියම බුදුරජාණන් වහන්සේ වැඩි කියලා. උන්වහන්සේගේ සිතට අනුකූල වන ඒ නිමිත බුදුරජාණන් වහන්සේ වැඩ කරනවා. මේක අන් රහතන් වහන්සේලා තුලත් සමහර රහතන් වහන්සේලා තුල තියෙනවා මේක ජීවිත ඥානෙ. ඉතින් නම් අර චූලපන්තක මහමුදුරෝ ඒකට අදසම ප්‍රස්ථානින් වහන්සේලම රහතන් වහන්සේලම. නමුත් මේ මේ බුදුරජාණන් වහන්සේගේ ශක්තියට සමාන ශක්තිය කිසිම රහතන් වහන්සේ කෙනෙකුටත් නැහැ. එවැනි මනෝමය විඥානයේ උන්වහන්සේ සමන්නාගත නිසා උන්වහන්සේට විද්‍යාව සම්පන්න කියලා. මේ අයට තේරුම් නැති අපි කියනවා නේ හොඳට අහගෙන ඉන්න තේරුම් නැතත් දුබුබලයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට විද්දිවිද ඥානන්දේ සමන්නාලක නිසා අවිද්‍යාව තියෙනවා. ඉද්දීමට කියන්නේ මොකක් ආකාර ඉද්දීම කරන්නට පුළුවන්. උන්වහන්සේට පොළවේ ගමන් කරන්නාක්ෂේ අහසේ ගමන් කරන්නට පුළුවන්. පොළවේ ගමන් කරන්නාක්ෂේ දියමස පිට ගමන් කරන්නට පුළුවන්. මේ දියමස පිට කුඩා දකින්නාසේ පොළොව මත කුඩා දකින්නට පුළුවන්. ඕනෑම පර්වතයක් නිදගෙන සිටගෙන යහපත් දෙයක් යන්නට පුළුවන්. වෙන කෙනෙකුට උන්වහන්සේගේ රූපය මවල එතන සිට ධර්මයේ දේශනා කිරීමේ ශක්තියක් උන්වහන්සේට තියෙනවා. මොයේ කමකාරයෙන් කියලා ඉවසරන්නට බැරි ඉද්දී ඒවා කියලා මේ මේ පැයක් කියා දවසක් කියා දවස් දෙක තුනක් කීප තිබුණත් උන්වහන්සේට කළ හැකි දේවල් පිළිබඳ මේ සිද්ධිය විස්තර කරලා නිම කරන්නට බෑ. ඒ ඒ මහා ඉච්ඡියකින් උන්වහන්සේ සමන්නාගත වෙනා එවැනි ඉච්ඡික ඥානයන් මේ සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්නයි. මේවා විස්තර කළ යුතුයි නමුත් කාලය දැන් අට සාසන නිසා කිසි කරනවා දෙන්නේ. ඊළඟට උන්වහන්සේ මේ අනුන්ගේ සුත් දන්නා නුවණකින් සමන්නාගතයි. පරිචිත් විඥාන ඥානයෙන් සමන්නාගතයි. ඒකත් උන්වහන්සේ තුළ තියෙන විඥා ගුණයක්. මේ සමහර ලෝකාවචනා කියනවා සමහර රහතන් වහන්සේලා කියන අන්නයිගේ සුත දකින්නට පුළුවන් අය. ඒ අය සුත දකින්නේ විශේෂයෙන්ම මුද්දේ වස්තුව තුළ තියෙන ලේඛ හතුව දෙක බලලා. මේ ලේඛ හතුවේ තියෙන පාට වෙනස් වීමට අනුකූලව අන්න ඒකේ සිට ඒ රහතන් වහන්සේලා දකින්න. දැන් අපට උනත් යන්නත් පුළුවන් මේ අපි ඔක්කොටම කෙනෙකුට තරහ ගමන් මම එහාට තරහ ගියයි කියලා. තරහට පහන මොකද මූණ පරිවෙනවා තරහදී බව මූණෙන් පෙන්වන්න කරනවා. එදෙනි පරිචිත්ත විඥාන ස්වરૂපයක් නෙවෙයි. ඉතා සිං සිතක් වත් කිසිම විදිහකින් අර උත්තේ කෝෂය තුළ පවතින ලේධාතු වෙන දුනසියමක් කරන්නේ නැතුව උන්වහන්සේගේ සිත තුළ පවතින සිතක් තේම අන්නයිගේ සිත දකින්නට පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයේ සිට මේලායක් තියෙනවා නම් ඒ මොහොතම උන්වහන්සේ දේශිතාවක් වෙනන් දකින්න පුළුවන්. අර ඒලාවක මොන මුළු ලෝකයෙන් නැව දෙවියන් කියන බක බ්‍රහ්මයා හිතුවනේ මම තමයි ලෝකයේ නැවේ මම තමයි ලෝකයේ අධිපති මම තමයි ලෝකයේ ඊශ්වර කියලා. ඒ මොහොතම උන්වහන්සේ එතනට ගියා. ඉතින් ඒ බ්‍රහ්ම කර්ජනීය සූත්‍රය කියලා සූත්‍රයක මේ කරුණ සඳහන් වෙනවා. මේ මේ විදිහට ඈත සිටින කියන දෙවියෙකුගේ පවා හිත උන්වහන්සේට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම නිරෝධ සමාපත්තියේ සමවැදිච්ච පුද්ගලයෙක් ඉන්නකොට උන්නා ඒ නිරෝධ සමාපත්තිය සමවැදිච්ච පුද්ගලෙක් මරණද ජීවත් වෙනවද කියලා කිසි කෙනෙකුට අඳුනගන්නට බෑ. සමහර බොහෝ වෙලාවට හිතන්නේ මෙයා මැරිලා ඉන්නයි කියලා. එහෙම මැරිලා ඉන්නයි කියලා කරපු නොයෙක් දේවල් අපේ පොත්පත්වල සඳහන් වෙනවා. සමහර වෙලාවට ගිනි කියලා තියෙනවා මැරිලා ඉන්නයි කියලා විතර. මේ හිතගෙන මැරිලා කියලා. මොකද මේ විදිහට නමුත් ඒ වෙනුවෙන් මරණයට බඳ සත්‍යයකට පත්ලා සිට නිරෝධ සමාපatti ලාභයේ පාලනා ගැඹුරු ගැඹුරු සිත පා උන්වහන්සේට අවබෝධ කරගන්න ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ලෝකයේ සිත පමණක් පවතින ලෝක ධාතුන් තියෙනවා. රූපකයක් නැතිව සිත පමණක් පවතින ලෝක ධාතු. ඒ සිතවල ඉතාමත්ම සියුම්. ඇත්ත වශයෙන්ම අපේ ඕලාරික සිතකින් දකිනවා කිය ඒ ස්වરૂපයේ අවබෝධ කිරීමටවත් අපේ ශක්තියක් නැහැ. සිත පමණක් පවතින ශක්තියක්. එවැනි ලෝකයේ සත්‍ය අසංඛ්‍ය ගණන් ලෝකවල සිටන ඒ අසංඛ්‍ය ගණන් සත්‍යයන් එකවර හිතන්නට පුළුවන් දෙයක් ගන්න මහන්සියට මේ සත්‍යය ගැන සිත මේකයි මේ සත්‍යය ගැන සිත මේකයි මේ සත්‍යය ගැන සිත මේකයි කියලා. දැන් මෙතන ඉන්න මේ පිටසදේශ බැලුවා නම් උන්වහන්සේට එක ක්ෂණයකින් හැටතිල්ලක් දානකොට හිතන්නත් පුළුවන් මේ සෑම දිනාවෙම සිත්තුල මේ සිතයි මහාන පහළොන මේ සිතයි පහළොන මේ සිතයි මහළොන කියලා. එබැවින් මහා දීර්ඝයක් ඥාන දීර්ඝයක් උන්වහන්සේ තුළ තියෙනවා, ධර්ම දීර්ඝයක් උන්වහන්සේ තුළ තියෙනවා. එවැනි ධර්ම ප්‍රඥාවෙන් උන්වහන්සේ සමන්නාගතයි. එක දවසක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වණිය සිඳින්ද මහණෙනි කියලා. වනේ දෙදින්ද කියනකොටම ආශ්‍රෝ විතන මේ මේ අපිට දැන් පොරවන දක්කපන්නට තමයි වන්නේ. ඒ හිතනකොට මේ ආශ්‍රෝගේ සිට දැකලා ඒ කාටාව ඉතුරු පදේ සකසලා ඉන්නවද දේශනාවේ ඊයකට වනංචින්ජිත නාරුක්ඛං වනංචින්ජිත කියනකොට වන්නේ ඉඳින්ද කියනකොටම ආන්දෝලිතේ දහ කමෙන් කෑට ගලන් හස්දක් අපිට පොරවන කියනනම් දැන් ගස් පහන්න තමයි ඉන්නේ. ඒ ඔක්කොම පිට දැකලා කොච්චර වේගවත්ද කියලා ඉතින් මහා රුක්කම් මහණෙනි ගස් නෙවෙයි. ඒ කළා. ඒ වචනේ පිට පිළිම තුලින්ම අනිත්‍යයේ සිටිවිලි දැකලා ඒකට අනුකූල සමාජයේ පදයක් දාසා පදයක් වෙනස් කළා. මේ ධර්ම පදේ දාසාවක් මේ වණේ කියන එකෙන් අදහස් කරන්න කෙලෙස්වන්නේ. එතකොට මෙවැනි මහා පරිචිත්ත විඥානන නායකයන් වහන්සේ සමන්නාගතයි. එවැනි පරිචිත්ත විඥානන ඥානයෙන් සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්නයි. ඊළඟට උන්වහන්සේට දිබ්බ සෝත ඥානයක් කියලා එකක් තියෙනවා. ඈත තියෙන දේවල් අහන්නට පුළුවන්, සත්‍යය අහන්නට පුළුවන් ශක්තියක්. මේ ශක්තිය සාමාන්‍ය රහතන් වහන්සේලාට තුලක් පවතිනවා. සාමාන්‍ය කියන කාරණ අදහස් තමයි අභිඥාලාභීයි. හැම රහතන් වහන්සේ කෙනෙක් දාවන අභිඥානයි. මේ වෙන්නේ කියන්නේ සාමාන්‍යයෙන් පාස්තිච්චය ගාව මේව මොකක්වත් නැහැ. නමුත් මේ ඉති කියන රහතන් වහන්සේලා ගාව මේ දුක්ඛ සෝත ඥානයේ ඈත තියෙන දේවල් දැකීමේ ශක්තිය පහළ වෙන තියෙන අභිඥානයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඥානය කෙසේ මෙසේ නෙමෙයි ඕනෑම තැනක තියෙන ඕනෑම සියුම් සබ්දයක් හාන්නට පුළුවන්. දැන් මේ මොහොතේ ඉන්නවනම් අපායේ සත්‍යෝ කෑදහන ආකාරයෙන් මහන්සියට දකින්නට පුළුවන්. අනේ දුකයි අනේ දුකයි කිච්චිනෝ කිච්චිනෝ කියන කෑදහන සබ්දේ හේත නෝකෝල අනන්ත ප්‍රමාණ ලක්ෂ කෝටි අසංඛ්‍යානන් හේතයන් සිදුනා උන්ගේ අඳුනා දුක් කරන්නේ සිඳු උන්ගේ දුක් ගැහැට උන්වහන්සේ දෙක සමෙන් දකින්නට පුළුවන් තිරසන් නෝකෝල අනන්ත ප්‍රමාණ සත්‍යයන් සිදුනවා උන් උන් කරන්නේ ගාන දුක් දුන්නක්ෙන් හරි වෙනත් ආකාරයකින් හරි කරන සෑම පද්‍යක් උන්වහන්සේට දකින්නට අසන්නට පුළුවන්. මේ නිසා උන්වහන්සේගේ දුක් ඥානෙ දුක්ඛේ පිළිබඳ ඥානෙ ඉතාම පුළුල් ඉතාම ගැඹුරු. මොකද ඒක තනේකම පේන මුළු විශ්වයම සත්‍ය දුක් වෙන ආකාරය. ඒ කේවල සද්දේන කේදාන විදිහට දුක පේනවා. දිබ්බ චක්ඥානෙන් පේනවා දිබ්බ සෝඥානෙන් අතනවා. මෙවැනි දුක්ඛෝද ඥානඥාන වහන්සේ සමන්නාගත වෙනවා එබැවින් උන්වහන්සේට විද්‍යා සම්පන්නයි කියලා කියනවා. දැන් මම කතා කරගෙන යන්නේ අක්ෂර විද්‍යාවන් පිළිබඳව. දැන් මම කතා කරලා ඉස්සෙල්ලාම බුද්ධේ මහාසානුස්සති ඥානය, විද්‍යාඥානය, ආස්වාක්ෂේ ඥානය කියන ත්‍රි විද්‍යාවල විද්‍යා තුනක් ගැන. ඊට පස්සේ අපි කතා කළේ මනෝමය විඥාන, ඉස්ති ඥාන, විස්සතෝත ඥාන, පරචිත්ත විදාන ඥාන කියන හතර. දැන් එතකොට හතක් කියලා කියනවා. තව එකක් කියනවා මේ ඔක්කොම අත්න විස්සතෝත ඥාන, පරචිත්ත විදාන ඥාන කියන හතර. දැන් එතකොට හතක් කියලා කියනවා. තව එකක් කියනවා මේ ඔක්කොම අභිඥා මාතේ අවිද්‍යාව කියන්නේ මේ වෙන අභිඥා විද්‍යාව වලට ඒ වගේම ඥාන වලට විද්‍යාව කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාන සම්පත්තියෙන් විස්තර කරනකොට නම් එක පැයක් තියා අවුනේ විශේෂයෙන්ම විපස්සනා ඥානයෙන් සමන්නාට ඕනිසා බුදුරජාණන් වහන්සේට විද්‍යාව කියනවා කියන්නේ. ඒ විදර්ශනා ඥාන පිළිබඳව මා හිතන්නේ මේක කරනා ලොකු දේශනාවක් කළා ධර්ම දේශනා කීපයක්ම. ඒකේ සුඛියෙන් සිහිපත් කරනවා නම් උන්වහන්සේ තුළ මේ විදර්ශනා ඥාන දාසයෙන් පළවෙනි ඥානය සම්මස්න ඥානය තිබෙනවා. සම්මස්නය කරනවා කියන්නේ නුවණින් විමසීම නෙවෙයි දැකීම. මොනවද නුවණින් දකින්නේ මේ සංස්කාර ලෝකයේ යථා ස්වરૂපයේ ඇත්ත ඇති හැටිය. උන්වහන්සේ මේ දිස්ත්‍රේ යම් සංස්කාරයන් ඒ ඇලුම සංස්කාර මොහොතින් මොහොත අනිත්‍යයට යන ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙසම දකිනවා. අපි මේ සිතින් හිතනවා මේ ලෝකයෙන් සංස්කාර ධර්ම අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා. ඉතින් අනිත්‍ය දක්ෂණයක් නෙවෙයි සෑම ධර්මතමේ විද්‍යාවේ යකඩ කෑල්ලක් තුල පවතින ඒ සියුම් පරමාණු ධාතු පවා මොහොතින් මොහොත ඵලණය වෙමින් පවතින ආකාරයේ ඒ විද්‍යාවට භාගම් කරන උපකරණ ඒ උපකරණ තුලින් දක්නාති උන්වහන්සේ ඒ ඥාන උපකරණය තුලින් මුළු විශ්වයම පාදනා සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපයේ මොහොතින් මොහොත නැති නැති වෙන ආකාරය දකින අප දක්නා ලෙසින් මෙහි පස්චස්ස ලෙසම හදවතට පිණිකිනීම සමාගයේ ඇතට තියෙනවා මේ විශ්වයේ තියෙන සියලුම සංස්කාර ස්වභාවයක් ස්වභාවයක් පාසා වෙනස් වෙන වෙනස් වෙන යන ආකාරය ඒ වගේම මේවා ඔක්කොම දුක්ඛ ස්වરૂපයේ තියෙන සංස්කාරයන්ගේ දුක්ඛ ස්වરૂපය මොනවාසේ දැනෙන්න දකිනවා. අපි නම් සංස්කාර දුකක් කියලා හිතුවට ඇත්ත වශයෙන්ම තියෙන සංස්කාර දුකක් බව අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. උන්වහන්සේගේ ඥානය මහ පොළොව නම් රාතන් වහන්සේ කෙනෙක් තුළ පවතින්නේ මේ ඉදිකට සුදක් අකටකත් පස්තික බඳ ඥානය. එච්චරක් නෑ. ඒ අනිත්‍ය දර්ශනය, මේ දුක්ඛ දර්ශනය පමණක් ප්‍රමුඛයි. උන්වහන්සේ දකින දුක්ඛ දර්ශනය මහ පොළොව නම් රහතන් වහන්සේ කෙනෙක් දැකලා දුක්ඛ දර්ශනේ මහ පොළොවෙන් අපි උපකරාගත් පස් විලක් වගේ අන්තිම සුරක් උඩට ගත්තු මෙවැනි මහා දුක්ඛය අවබෝධ කිරීමේ ශක්තියක් උන්වහන්සේට මේ විදර්ශනා ඥාන වලින් තියෙනවා ඒ වගේම මේවා අනාත්ම ස්වરૂපයේ ආත්මනම මම නමන මගේ නමන සත්පුද්ගල නුවණ ස්වરૂපයේ උන්වහන්සේට මැනවින් තියෙනවා අපි මේ ලෝකයේ සියලුම සත්‍යෝ දෙවියෝ බ්‍රහ්මයෝ පවා මම කියලා ආත්මයක් තියෙනවා කියලා නිසා මේ සෝවාන් වූ සෑම කෙනෙකුම මේ දෘෂ්ටිය තිබෙනවා. සෝවාන් මාර්ගය ලබාට පස්සේ ඒක සුඛ හැඳින්නේ. ඒ ගුණා කියන සියලුම දෙවියෝ ප්‍රශ්නය පවා මේ ආත්මයක් තියෙනයි කියන හැඟීම තියෙනවා. උන් ඒ ඇයි කියලා මේක ආත්මයක් නැහැ කියලා කවදාවත් පිළිගන්නේ නැහැ ආත්මයක් නැති කියලා. උන්වහන්සේට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ දේශන පේනවා මේ සංස්කාර ලෝකවල කිසිම ආඥාවක් කියලා ගන්න දෙයක් නැහැ නේද අනේ මේ මිනිස්පත්ය මුලාවෙන් මුලාවට පත් වෙලා කියන හැටි අවිද්‍යාවකාරයන් වැටිලා කියන හැටි කියලා උන්වහන්සේට මේක දකිනකොට ඇත්ත වශයෙන්ම කරුණාව පුත් පහළ වෙනවා සත්ත්ව භූකයා කෙරේ මුලාවට පත්වලා දුකින් දුකට පත්වන ආකාරය මෙවැනි අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාරයන්ගේ නියම සත්‍ය වන්නාසේ මේ සම්මස්තණය කිරීම තුළින් මේ සම්මස්තන විදර්ශනා ඥානය තුළින් දකිනවා මේ දැන් පවතින සංස්කාරයන් සියද අතීතයේ තිබේවත් මේ වගේ මානසික දුක්ඛ අනාත්ම ධර්ම මේ අතීතයේ තියෙන දැන් තියෙන ධර්ම සංස්කාර පහලන්සේද අනාගතයේ ලෝකේ කවිකාරයක පහළ නැති සියලුම සංස්කාර ධර්ම වල යථාර්ථ රූපයේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපයේ බව උන්වහන්සේ මැනවින්ම දකිනවා. සමාගයේ ලෝකයක් ඒ වගේම බාහිර ලෝකත් අදී සජීවී සියලු වස්තුන්ගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය උන්වහන්සේ මැනවින් දක්නවා සම්මතන ඥානය තුළින් එවැනි සම්මතන නම් විදර්ශනා ඥානයකින් උන්වහන්සේ සමන්නාගත වෙනවා එතෙන් උන්වහන්සේ විද්‍යා සම්පන්නයි මේ පළවෙනි විදර්ශනා ඥාන නිසා සිටිනම මේ ප්‍රකාශ කරන්නේ ඊළඟට උන්වහන්සේට නාම රූප පරිච්ඡේද ඥානය තිබෙනවා. දැන් මේ විදුගුණ භාවනා කරනකොට ඒ භාවනාවේ නියම ප්‍රතිඵල ලබන්නට නම් ඒ බුදුගුණ සමාගයේ සිත තුළ ඇති කර ගන්නට ඕන. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා කියපු විද්‍යාවන් නම් ඇති කරගන්න බැහැ අපට ඉන්දිනා. නමුත් මේ කියන ධර්ම අපේ සිත තුළින් දැක දක්වා ඒක අපේ සිත තුළින් නැති කරගන්න ඕනේ. අපි අනිත්‍ය ලෝකයේ යම්කා දුරට යම්කා විසඳව යම්කා පළල්ල යම්කා ගැඹුරින් දකිනවා නම් ඒ දැකීමේ මට්ටමට මානකෝල බුදුරජාණන් වහන්සේගේ පවතින ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දැක්වා නේද කියලා හිතනකොට එතකොට අපි දකින්නට ඕනේ මේ බුදුගුණ භාවනා කිරීම තුළින් අපේ සිත තුළ බුදුගුණ ඇතිවන්නට ඕනේ. ඒ කියන්නේ බුදු දානහාසයේ ගුණ ඇති ඇති කරගන්න පුළුවන් කියන එක නෙවෙයි මේ මට්ටමේ. අපේ ඥාන මට්ටමට අනුකූලව මේ බුදු දානහාසයේ ගුණ අපේ සිතට කාවද්දා ගන්නට ඕනේ. එතකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මත ඥානය බුදු දානහාසයේ සිහිපත් කරනකොට බුදුගුණ භාවනාව තුළින් ඒ තුළින් අපිත් ඇති කරගන්නට ඕනේ මේ සියලුම සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මෙවැනි බුදුගුණ භාවනාවෙන් තමයි ධ්‍යාන මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. එවැනි බුදුගුණ භාවනාවක් තමයි කළ යුත්තේ. එවැනි බුදුගුණ භාවනාවකින් තමයි සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. මේ සම්බුරුවට අරහන් සම්මා සම්බුද්ධෝ කියලා තොල් මෙතුමින් පමණක් නෙවෙයි. මේවා මම හිතන්නේ තමයි බුදුදුන භාවනාව සමස්තයට ලක් කළා කියලා නිසේවා. එහෙමත් කරන්න පුළුවන් ඒකට සමාධිමත් කරන ක්‍රමයක් මේක ප්‍රඥාව වැඩෙන ක්‍රමයක් නිවන් මඟ පාදා දෙන ක්‍රමයක්. ඊළඟට බුදුජාණන් වහන්සේගේ අර සංවසන ඥානයේ පසු තියෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ විදර්ශනා ඥානෙ. මේ සුදුකනේ බලනකොට සමන්තත් පැහැදිලිව පේන්නේ මෙන්න නාම මෙන්න රූප මේ නාම රූප දෙක ඉතාලා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දැක්කා. කොච්චරනම් සත්‍යයක්ද බුදුබණ කියන එක. සමාජයේ හතර තුනේ සත්‍යයක් වශයෙන් බුදුබණ දකිනවා. මේ නාම රූප පරිච්ඡේදේ ඥානය කියන්නේ නාමය කියන්නේ අපේ වේදනාව, අපේ සිතට දැනෙන සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා, කවර වේදනාව, මේ වේදනාව, සිතට නොඑක ආකාර සංඥා දැනෙන ඒ සංඥාව, සිතට නොඑක ආකාරයෙන් සිතිවිලි පහළ වෙන කුසලෝ අකුසල වෙන සිතිවිලි ඊට පස්සේ මේ තමයි විඥානයේ සුඛකමනක් තියෙන ඒ ඔක්කොම පස්සේ එකට අරගෙනයි අපි කතා කරන්නේ නාම කියලා. මේ රූප කියන්නේ අපේ මේ සියයේ යටතේ තියෙන රූප බුද මේ ලෝකයේ සත්‍යෝ ඔක්කොම මේ නාම රූප දෙකට පිටපදා උන්වහන්සේට බලන්න පුළුවන් ප්‍රශ්නයක් කියලාදී අපි දැනුවා නම් මෙන්න මේ සත්‍යන්නේ රූප බුද මෙන්න නාම බුද කියලා දැන් මෙතනින් සත්‍ය ගණනක් තියෙනවා. මේ සිය ගණනක් දැසන් බලලා හිතන්නට පුළුවන්. මෙයාගේ නාමස්කන්ධය වැඩ කරන මේ විදිහට. මෙයාගේ වේදනාව මේලාට ක්‍රමයේ සුඛසහගතයි, මෙයාගේ ඒකසහගතයි, මෙයාගේ තරහ වේදනාවක්, දුක්ඛසහගත වේදනාවක් තියෙන. ඒ වගේම මෙයාගේ සංඥා මේලා මේක අර අහවල් පුද්ගලයාගේ සංඥා මේක. මේ කුසල දැන් මෙයාගේ මේ බණහම ඔක්කොම කුසල සංස්කාරණය තියෙන්නේ. මේ සිය දෙනාගේ කුසල සංස්කාරවල සත්‍යය මහතෙන් දකින්නට පුළුවන්. මෙයාගේ කුසල සංස්කාරවල පස්සේ මේක ඒකයි න්‍යාය පත්‍ය මේකයි මේ ආදී වශයෙන් නාම ලෝකේ යම් පාස්පත්‍යෝ තියෙනවා ඒ සියලුම සත්‍යන්නේ නාම සංග වැඩ කරන ආකාරය ඉලක්කින්ම එක මොහොතක් තුළදී උන්වහන්සේට දකින්න පුළුවන් ඒ වගේම මේ සියම සිටින සත්‍යන්නේ රූපස්කන්ධය ඒ රූපස්කන්ධය යථාර්ථ රූපේ දකින්න අවබෝධ කරගන්න පුළුවන් අපිට මේ අපේ රූප බඩේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරවත් සම්බන්ධව ගන්නට බැහැ. අපි අත් දෙකට තියෙන තිබෝතයන් පිළිගන්නේ යක්ෂයන් පිළිගන්නේ දෙවියන් පිළිගන්නේ මොකද ඇස් දෙකට තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේට මේ ඥානයෙන් තේනවා මේ භූතයන්ගේ ප්‍රේතයන්ගේ තියෙන රූප බඩවල සත්‍යය අපේ ඇහැට පෙනෙන්නේ නැතුණාට ඒ වේතින පඨවි ධාතුවේ සියුම් ස්වરૂපේ වායු ආපෝ තේජෝ වායු කියන අනිත් ධාතු වල ධාතු පවතින ආකාරයේ දෙවියන් මේ ධර්ම කාමයන්ගේ ඒ ධාතු කොටස් පවතින ආකාරය කොහෙන් සියුම්ද පොතේ ඕලාරිකද ඒ වගේ බරතහාය කොච්චරද සියුම් භාවය කොච්චරද මේ ආදී විවිධ ආකාරයෙන් ඔක්කොම දකින්නට පුළුවන් ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ තියෙන ඒ විතරක් නෙවෙයි මේ සමහර අය කළු පාට සමහර අය පැහැදිලි මේ සමහර පාට සමහර අය සුදු පාට මේ විදිහට සමහර අය නිල් පාට කොළ පාට රතු පාට මේ ආදී විවිධ ආකාරයෙන් මේ භාෂා සම්මස්තනයේ නිසා මේ විවිධ ආකාර උපත මනින්දාකාර දක්ෂින නැවී කියන ආකාරයේ කොහොමද ඒකේ තිබුණේ තිබෙන්නේ කියන ආකාරය උන්වහන්සේට පැහැදිලිවම දකින්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් මෙතන එන ලක්ෂණ ගහන රූපයක් කියනකම කිනි රූපයක් කියන ලක්ෂණ මේ පුද්ගලයා ඉන්නේ මේ ලක්ෂණ භාවයට පත්ලා තියෙන කුමක් නිසාද? මොෝගේ දහතු කොටස් තුන කවර දහතු කොටසද බෙදලා තියෙන්නේ? ආපෝ දහතේ ප්‍රමාණය කොච්චරද භාව දහතේ ප්‍රමාණය කොච්චරද? ඒකට අනුකූල සම්මිශ්‍රණ වෙලා තියෙන පටන් ධාතුව ආපෝ වායෝ දහතු කොච්චරද ආපෝ ධාතු අනිත් දහතු කොටස් කොච්චරද කියලා මෙලෙසින් පැහැදිලිව දකින්නට පුළුවන්. අපිට මේ 14 අතරවත් වෙන් කරගන්න බැරි දඟලන. යම් කිසි දෙයකට මේ 14 අතරේ සම්මිශ්‍රයෙන් දකිනවා තමයි. බුදුරජාණන් වහන්සේ හැර අන් කිසි කෙනෙකුට මේ සම්මිශ්‍රයේ දැකීමේ ශක්තියක් එතරම් නැහැ. මේ මලක් නිල් පාට වෙන්නේ කුමක් නිසාද? රතු පාට වන්නේ කුමක් නිසාද? මේ කොළේ පහ පාට වෙන්නේ කුමක් නිසාද? මොන මොන ධාතුන් උත්පන්න වී මොනද? මේ ආදී විවිධ ආකාරයෙන් මේ රූපස්කන්ධය මනමින් උන්වහන්සේට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. එවැනි මහා නාම රූප පරිච්ඡේදයේ සම්මන්නාගතෝ බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්න වෙනවා. මේ දෙවෙනි විදර්ශනා ඥානය. ඊළඟට උන්වහන්සේ තුළ තියෙනවා සමහර අය නිදිමන්ඩක්. මේ සමහර අය අත් නිදි කියලා කමන්නේ. ඇහැරලා ඉන්න අය අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ගාව තියෙන අක්ෂේ පරිද්දා කියලා විදර්ශනා ඥානය. එවැනි විදර්ශනා ඥානයෙන් සමන්නාලට බුදුරජාණන් වහන්සේ ඒ විද්‍යා සම්පන්නය කියනවා. පච්චේ පරිද්දා කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හට ගන්නවා හේතු පල දෙක පහනවා. රූපස්කන්ධයේ ඇතිවීමේ හේතුව දකින්න ඵලය දකිනවා. වේදනාව ඇතිවීමේ හේතුව දකිනවා ඒකෙන් ඇතිවන ඵලය දකිනවා. ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන අනිත් ස්කන්ධයන්ගේ හේතුන් දකිනවා. අධිමහි වස්තුන්ගේ හේතුව දකින ඇතිවීමේ හේතු. මෙලෙස අදීනී හෝ සදීනී කණේටි කණේටි සියලුම සංස්කාර ගන්න එලෙසින් පහළ වීමේ හේතු ඵල දක්නා නොනිදින්නාසේ සමනනාගත වෙනවා එවැනි හේතුඵල දැකීමක් අන් කිසිවෙකුට ඒ ආකාරයෙන් නම් දකින්නට බැහැ එලක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුමකට විනා එදා බුදුරජාණන් වහන්සේ දැකපු සම්මතන ඥානය ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානය ඒ වගේම මේ පසුව කියපු පච්චේ පරිද්දා ඥානය මහා මේ ආයතන දිස්සන විස්සේ නම් මේ අධිකාකාශේ නම් රහතන් වහන්සේ කෙනෙක් තුළ පහළ වෙන ඒ ඥාන තුන ඉදිකට සිද්දොරට තියෙන ප්‍රමාණය තරම් පොඩි උඩයි. ඒ ප්‍රමාණය ප්‍රමාණවත් ඉදිකට සිදුවක තියෙන ආකාශ ධාතු ප්‍රමාණයක් අපිට මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ පරිඥාන සම්මත ඥානය උත්වාහය සාක්ෂාත් කිරීමට මා මේ කුලේ බුදුරජාණන් වහන්සේගේ ඥානය කියන මහා සත්‍ය භාවය තේමීමට මේක අතිශයෝක්තියක් නෙවෙයි මේ උපමාවක් හොඳ නෑ. ඒකත් වඩා ලොකු උපමාවකින් ගණන් කරන මේ වෙන උපමාව ගැනීමත් නැහැ නිසා විශ්වයයි ඉදිකටු සිදුරුකුයි අපි සමකලේ. මෙවැනි ඥානයේ සමන්නාගත බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්නයි. ඊළඟට දැන් විදර්ශනා ඥාන මමයක් කියන්නට තියෙනවා. මේවා විස්තර කරන්න කොහොමද? විනාඩි 45ක් ගත වෙනවා. මේ උපයප්පේ ඥානෝ මනසේ සම්මන්නා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය ඇතිවීම නැතිවීම දකිනවා. අපිට මේ ඇතිවීම නැතිවීම දකින්නට බෑ. ඒ කියන්නේ ලාංකිකයක් සමන්තරාවකට පස්සේ විනාශය දුනාට පස්සේ විපරිණාමයට පත් වුණාට පස්සේ ඒක අනිත්‍යයි කියලා අපිට දකින්න පුළුවන්. බහක ලාංකලයක් කියන ලාංකලේ ටිකක් වන්දියා මෝරන මෝරවක පස්සේ ඉගෙන ඉඳන් පස්සේ බිමට එන කහ පාට වෙනවා. මේ දුමුරු පාට වෙනවා විනාශ වෙනවා ඒක දකින්න පුළුවන්. අර ලාස්වලයේ පොළපාට භාවයට පත්වන්නේ කුල් ආකාරයෙන් කියනවත් අපිට දකින්නට. සියුලියෙන් බලාගන්නට වෙන කිසිවක් නොකිය කොයි වෙලාවෙද මේක පොළපාට භාවයට පත් වෙන්නේ කියන එක දකින්නට. අර ලාපණය පොළපාට භාවයට පත් වීමට කියන්නේ විපරිණාමයට පත් වුණායි කියලා. විනාශ ස්වරූපයකට පත් වුණායි කියලා. එහෙමම තමයි අපේ ජීවිතය. මොන්සිලා දරුවෙක් ලද්දරුවෙක් ගන්නවා. ලද්දරුවා දෙස බලාගන්නට අවුරුදු පහක ළමයෙක් එක්ක ලද්දරුවා සම්බන්ධ කරලා අපිට හිතන්නට බෑ. බලාගන්නට අපිට කියන්නේ නෑ. මේ ලකුණු අකුණු ආකාරයෙන් වෙනස් වෙන වෙනස් වෙන මේ අවුරුදු පහේ තත්ත්වයටපත් වෙනවා කියලා. අවුරුදු පහේ කෙනෙක් අවුරුදු 18කට 20කට කර්ම මේ මේ කෙනෙක් බවට පත් වෙනකොට සම්පූර්ණයෙන් අර රූපය වෙනස් වෙලා අපි ඒ කර්මයේ ගාථාල රූපයේ තම අවුරුදු පහේ ළඟ දෙතම පොතෙක් කියලා බලන්නේ කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒක කොයි ආකාරයෙන්ද වෙනස් වෙවි වෙනස් වෙවි යන්නේ මේ තරුණ භාවයට පත්වන්නේ කියලා. එදෙසින්මයි තරුණ රූප නැඳහත් නැදවියට නැදී මහලු වේදාලියට පත් වෙන කොට සිදුවන සත්‍ය. නමුත් මේ ඉඩ සිදුවෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේට ඇස් එකට තියෙනාසේ අපේ අල්ල විදහැරුවාම අල්ලේ කියන ප්‍රේත අපට මේ පියවිය හැදෙන්නාසේ ඒකාන්තයෙන්ම පිළිසින්න තේරෙනවා. උන්වහන්සේ නොදකපු දෙයක් කියවන්නේ නදක්ෂ දෙයක් කියවන්නේ සත්‍ය වශයෙන්ම සත්‍ය පිළිසම අවබෝධ කර දෙයක් දත් දෙයක් නයි ලෝකයට ප්‍රකාශ කළේ. එබැවින් උන්වහන්සේ නිර්භයව ප්‍රකාශ කරන සබ්බේ සංඛාරානිත්‍ය සියලුම සංස්කාරෝ අනිත්‍යයි සියලුම සංස්කාරෝ ඇති වෙනවා සියලුම සංස්කාරෝ නැති වෙනවා කියලා. ආගමනක් අහලමින් නැත්නම් සිටිනේ මාත්‍යකින් සිතාගන්නේ සත්‍යයෙන් ඔප්පු කරන්න යනවා නෙවෙයි සත්‍ය සත්‍ය ලෙසින්ම දැකලා. ඒ වෙන්නේ සත්‍ය දර්ශනයකින් එවැනි උද්‍යප්තිය ඥානය පිළිබඳ මහන්සේ සමන්නාදත වෙනවා. එවැනි ඒ බුදුරජාණන් වහන්සේ ඉබැවින්ම විද්‍යා සම්පන්නයි. ඊළඟට තියෙන ඥානය තමයි මේවා ඉතින් අපි ටික ටික හරි දකින්නට ඕන මේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම නාමයන්ගේ ඇතිවීම නැතිවීම උද්‍යප්පේමාන නැතිවීමට ඕන අපේ උද්‍යප්පේමානයේ කුයිතරම් ගැඹුරින් හා කලල්ල තේනවනම් ඒ තරමට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීමක් ඇති වෙනවා අනේ බුදුරජාණන් වහන්සේ කොච්චර සත්‍යද දැක්කේ කොච්චර සත්‍යද දේශනා කළේ කියලා මේක දකින්නේ නැති කෙනෙකුට මේවා සංඥා පමණයි හිතේ තියෙන හැඟීම් පමණයි ප්‍රත්‍යක්ෂ ලෙස දකින්න කෙනෙකුට බුදුගුණ හදවත තුළින්ම තියෙනවා. එතකොට බන්ධ ඥාන ඊළඟට මේ ඔක්කොම දේවල් විඳිති විඳිති විඳිති යනවා. කෙලිකම හැරෙනවා. කෙලිකම විඳිති යනවා. මේ සත්‍ය නාමයන්ගේ බුදුන් යනවා. රූපයන්ගේ බුදුන් යනවා. විඳිනවා මම දකිනවා මහන්සේ. නිකන් හඳුන්වා දීමක් පමණක් කතා කරනවා. මේ බාංග ඥානයෙන් මහත්සේ සමන්නාගත ඒ විද්‍යා සම්පන්නයි. ඊළඟට උද්‍යාද්දී බංග බයකපත්ඨාන ආදීනව ඥාන. මේ සංස්කාර ලෝකයේ හැදී සිටීමේ ආදීනවේ මේ සංස්කාර ලෝකයේ හැදී සිටීමේ විෂම භාවයේ, වේදන භාවයේ උන්වහන්සේ අවබෝධ කරනවා. අපිට නම් මේවා පිළිබඳ සංඥා මාත්‍රයක් අපිට නැති ඇති. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ ඇලියදී ගැටෙන මේවා පවතින ආදීනම අපි දකින්නේ නැහැ. මේකේ පවතින දුක අපි දකින්නේ නැහැ. මේ සංස්කාරයේ සංකීර්ණීමේ දීපක භාවයේ දීගණිත භාවයේ දකින්නේ නැහැ. එබැවින් මේ සංස්කාරයෙන් සංකීර්ණීමේ ආස්කාර භව ආස්කාර අපේ සිත තුළ පවතිනවා. සෑම කෙනෙක් තුළ තියෙන භව ආස්කාර පවතින රහත් වූ එබැවින් එවැනි මහිතපට්ඨාන ඥානයන්ගෙන් ආදීන ඥානයන් විනෝනාසේ සමන්නාගතයි එබැවින් උන්වහන්සේ විද්‍යා සම්පන්නයි. මේවා පසු දවසක හරි විස්තර කරන වචන පමණක් දැන්නේ කිසි හැඳින්වීමක් පමණයි කරන්නේ. මේ ඊළඟට උද්‍යප්පේ භාග මහිතපට්ඨාන ආදීනව නිද්දිකා මුක්ති සංයතා ඥාන ඒ වගේම උන්වහන්සේට කලකිරීමක් මේ සියලුම සංස්කාරකයන් තියෙනවා. අපිට මේ සංස්කාර කෙරේ කල්කිරීමක් නැහැ. අපි තව තවත් ඇලෙනවා. ඇලෙන්නේ පිච්චෙනවා, පිච්චෙන්න තියෙන තවත් ඇලෙනවා. මෙලෙස දුකින් දුකටමපත් වෙන සංසාරයෙන් සංසාරයට යනවා. ජයමේ සංසාරයෙන් සතර ගමනේම සැදෙනවා, නිවනින් ඈත් වෙනවා, දුකම අනුභව කරනවා. මේ ආදීනයන් දැක්කට පස්සේ මේ සංස්කාරයන් කෙරෙහි මුතුම කලකිරීම බුදු පියාණන් වහන්සේගේ සිත් තුළ පවතින්නේ. ඒ දෙවෙනි උන්වහන්සේ මේ ලෝක සත්‍ය කෙරෙහි මහා කරුණාවෙන් මේ රැ නිදි මනාලන පොර දෙකම නිදාගත්තේ මොන ජීවිතේකම දවසකට. මේ පැවැදකක් නිදාන නමුත් මුළු කාලයම වාගේ ලෝක සත්‍යයේ සත්‍ය තෙන්නා දීමට කටයුතු කළේ. මොකද මේ සංස්කාරයන් කලකිරීම බව දැක්කම මේ සංස්කාරයන්ගේ ඇලීම නිසා දුකට සත්‍යපත් වෙන බව දැක්කම මහා කරුණාවේ සත්‍ය ගොඩ ගැනීමේ අභිලාෂයෙන් මහන්සේ කටයුතු කළා. ඒ අභිලාෂයෙන් මේ මහා කරුණාවෙන් අපිට ධර්මයේ තෙන්නා දුන්නා. අපි බුදුරජාණන් වහන්සේ සරණයි කියලා එවැනි මහා කරුණාවකින් තෙන්නා දුන්න ධර්මය අනුගමනය කරන්නේ නැතුව අපි මේ බහු වූ කෝලම් ටිකක් හඳ පරනවා. අර ලෝ වැඩ සංග්‍රහයේ තියෙන ගාථා කවිය මේ භාලා ගිය වෙනි බහුරු කෝලම් කියලා. අපි අන්තිමේ මේ බහුරු කෝලම් ටික නතරන්න කියලා අන්තිමේ මරණයටපත් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුශාසන ඔහේ තියෙද්දි. ඒක නිසා මේ අනුශාසන පිළිපදින්නට ඕන. මේ බුදු ගුණ හද තුළින් දකින්නට ඕනේ. බහිතපත්ඨාන ආදී ඥාන හද තුළින් මත කරගන්නට ඕනේ. කලකිරීම ඇති වෙන්නට ඕනේ. ඒ කලකිරීම තුළින් මේ සංස්කාරයන්ගෙන් ගැලවීම පිළිගැලවීම පිළිගැලවීම යන හැඟීම අපේ සිත් තුළින් નિરાයාසයෙන් මතුවන්නට ඕනේ. මොක්ෂිත කම්මතා ඥාන ඇතිවන්නට ඕනේ. මෙවැනි නීතිදා ඥානයන්ගෙන් මුත්‍තික පන්නතා ඥානයන්ගේ සමන්නාමතෝ බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්නයි. ඊළඟට උන්වහන්සේට ප්‍රතිසංඛාඥාන සංඛාර ප්‍රඥාන කියන බුද්ධඥානයන් තියෙනවා. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගෙන් ගැලවීමට නිවන අවබෝධ කර ගැනීමට කළ යුතු එකම මාර්ගය මේකයි. දිව්‍යයන්ගේ ආඥා කරලා මේක කරන්නට බෑ. කවුරු සෝදාගෙන මේක කරන්නට බෑ. කවුරු සමාකරගෙන මේක කරන්නට බෑ. දස් ගල් කර්මවත් අතවල බාධාගෙන ඒවට පුදු පූජා කරන ඒවා ලබන්නට බෑ. මේක නිර්වාණ ධාතුව ලබන්නට නම් මෙතහත් සිටින්න ඇලීම් කෙටින් වලින් කරවන මදහත්ම සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්නට ඕන, දුක්ඛය දකින්නට ඕන, අනාත්මය දකින්නට ඕන මදහත් සිටින්ම මෙන්න මේ දර්ශනය මේ ඥානය උන්වහන්සේ තුළ තියෙනවා. මොකද්ද සංසාරයෙන් ගැලවීමට කළ යුතු මේකයි කියන ඥානය. පටිසංඛානුපස්සනා ඥානයේ උන්වහන්සේ තුළ තියෙන මේ සංඛාර උපේක්ෂාඥාන සියලුම සංස්කාරයන් කෙරෙහි මතවාසිතීමේ නෝන ඥානයේ උන්වහන්සේ තුළ පවතිනවා. එවෙනම විදර්ශනා ඥානයේ සමන්නාල ඥානන්ගේ සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ විද්‍යා සම්පන්නයි. ඊළඟට උන්වහන්සේ තුළ තියෙන අනුලෝම ඥාන, භෝත්‍රූප ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන, පරික්ෂේප ඥාන කියන විදර්ශනා ඥානය. නිවන පංචෝම ඥානය මේ සංස්කාරයන් අතහැරලා නිවනට සකස් කරගන්නට ඕන මෙන්න අවස්ථාවේ පවතිනා වූ ගෝත්‍ර භෝ ඥානය, ඒ වගේම සෝවාන් මාර්ගය පිළිබඳ ඥානය, සෝවාන් ඵලය පිළිබඳ ඥානය, පටදාගාමි අනාගාමි අරහත් මාර්ග පිළිබඳ ඥානය, ඒ වගේම ඵල පිළිබඳ ඥානය මහත්සේ තුළ පවතිනා. ඊට අමතරව සත්‍යක්ෂණ ඥාන, සත්‍යක්ෂණ ඥාන දානමය මේ මේ මාර්ගයෙන් නිවන ශ්‍රේෂ්ඨ ධර්ම කෙරෙහිදී මේ මේ කෙලෙස් ධර්ම ඉතුරු වෙලා තියෙනවා මේ මාර්ගයෙන් දැකපු නිවන මේකයි ඒකෙන් ලැබු ඵලය මේකයි ඒකෙන් අත්‍යවශ්‍ය මාර්ගය නිසයි මේ ආදී වශයෙන් මේ පත්‍ය වේක්ෂාඥාන මහත්ය තුළ පවතින මෙවැනි පත්‍ය වේක්ෂාඥාන සහිත විදර්ශනා ඥානයෙන් සමන්නාගත බුදුරජාණන් වහන්සේ එක්ජා සම්පන්නයි. මා මේ දක්වා විස්තර කළේ විද්‍යාඥ සම්පන්න කියන ගුණයෙන් පාය විද්‍යාඥයේ පමණයි. දැන් ප්‍රයත්න කාලයේ ගත වී ඇති නිසා සරණ ගුණය පිළිබඳ කරන් සම්පත්තිය පිළිබඳ අප ඊළඟ පොය දවසට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව මෙතන නිම කරන්න සරණ ධර්මයන් 15ක් විස්තර කරන්නට තියෙනවා. ඒ විස්තර පිළිබඳ කයක් කොහොමවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. කිසිම හෝ ඊළඟ පොය දවසේ ප්‍රකාශ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තුන්වත් අය මේ කියපු බුදුගුණ තුළින් මේ විදර්ශනා ඥානවත් අපේ සංකාන් තුළ ඇති කර ගැනීමට උත්සාහ කරන්න ඕනේ. නියම බුද්ධ පූජා පූජාවක් වන්නේ එයයි. බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරලා හඳුන කෝරක් පත්තු කරලා මේ ආහාර ටිකක් නිලා මේ අනිවාර්යයෙන් නෝබන් දේශුවට හරියන්නේ නැහැ. ඒවා බුද්ධ පූජා නෙවෙයි. ඒවා නියම පූජාවල් නෙමෙයි ඒවා ඒවා ඒවා සාමාන්‍ය මන්නාගම් වල කරන වැඩ. මේ විශේෂයෙන්ම හින්දු ආගම වල වෙන බොහෝ භක්ති පූජා තියෙන පාස්තන ඒවගේ අරගෙන නැති වෙන්නේ අපි මේ විදර්ශනා ඥානයක් පුතු කරගත්තා නම් අද වශයෙන් මුද්‍යාබ්දී ඥානයවත් ඒක බුදුරජාණන් වහන්සේට කළ ඊළඟම බුද්ධ පූජාවක් වෙනවා ඒක නිසා අද මුළු දර්ශන අපේ ජීවිතයේ බුද්ධ පූජාවක් බවට පත් කරමු කොහොමද මේ ධම්මා ධම්ම ප්‍රතිපත්තියේ යෙදීමම කෙරෙන්නේ නිවන් මඟ ගමන් කිරීම තුළින් සමත භාවනාවේ නිරත වීම තුළින් ඒක නියම ප්‍රතිපක්ෂිමය පූජාව අද පොම්බෝ දවසේ බුදුරජාණන් වහන්සේට කළ ඉහළම පූජාව. එයයි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වූ පූජාවක් එයයි. මේ සුවඳ බෝරු හඳුන් මේ මල් පහන් නෙයි. ඒවා එපාසීනානේ වර්ධවා තේරුම් ගන්නට එපා. ඒවා කරන කෙනෙක් කරන්න මාසීගේ ඉහළම පූජාව ප්‍රතිපක්ෂ පූජාවක් කියන එකයි. එපාසීවා කියලා වර්ධවා තේරුම් ගන්නට ප්‍රතිපාදනය කරගත වූ නිසා මේ දේශනාව මෙතන නිම කරන්න මේ තුන්වත් මේ විදිහට බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පෝජාමයේ පෝජාමයේ කුසල පෝජාමයේ කුසල කිරීම තුළින් ඒකාන්ත වශයෙන්ම ඒ තුළින් අධ්‍යක්ෂයගේ නිර්වාණ ධාතුව අධ්‍යක්ෂීමට මේ තුන්වත් සෑම දිනාටම ඉතා ඉක්මනින්ම පහසෙන්ම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා